ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ අද ජනරන්ජන ගීතුලින් ගීත තේරීමේදී මම කල්පනා කරා එකම එක ගීතයක් ලිවූ ගීත නිබන්ධකයන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ඔබ හමුවේ තියන්නේ. දැන් ගීත වේදයේ තියෙනවා ගීත වර්ග දෙකක්. එකක් තමයි ධාතු කියලා නමින් හඳුන්වන ශබ්ද රසය පමණක්ගෙන දෙන පද රහිත සංගීත භාණ්ඩ පමණක් භාවිතා කරන සංගීතය. ඒකට ධාතු කියන නමින් තමයි සංගීත වේදයේ එක හඳුන්වලා තියෙන්නේ. අනිත් පද සහිත අපිට කිසියම් අර්ථයක් දනවන පද සහිත කියන්නේ ප්‍රබන්ධයක් සහිත නිර්මාණ හඳුන්වන්නේ මාතු කියන නමින්. මේක මේ ගීත වේදයේ තියෙන පද දෙකක්. ඒ අනුව බලනකොට දැන් අපි දන්නවා පවිත්‍ර සංගීතය. එහි වචන නැහැ, පද නැහැ. මේ නිසා රසාස්වාදයේ පමණයි අපිට තියෙන්නේ. ඒ රසාස්වාදය ලැබෙන්නේ මේ නාද ඔස්සේ. දැන් අපි සංගුණි කියලා ඉතා උසස් රසයක් ගෙන දෙන නිර්මාණ වර්ගයක් තියෙනවා විශේෂයෙන්ම බටහිර බේතෝවන් මෝසාට් චයිකෝස්කි වගේ ලෝපතල සංගීතඥයින් සංද්වනි එහෙම නැත්නම් සිම්ෆනි කියන නමින් හඳුන්වන මහා විශාල සිය ගණනක වාද්‍ය වෘන්දයක් සමග ඉදිරිපත් කරන සංගීත සාද. හැබැයි ගීතයකට අර්ථයක් තියෙන පදමාලාවක් ඕනේ. ගායකෙක් මේ ගීත තෝරගන්න නිර්ණායක ගණනාවක් තියෙනවා. ඇතැම් වෙලාවට ඉන් කියවෙන අර්ථය සලකලා ඈත කොහේ හෝ තියෙන පදමාලාවක් හොයාගන්නවා. එහෙම හොයාගත්ත පදමාලාවක් තමයි අද මම මුලින්ම ජනරන්ජන කීවලට ඉදිරිපත් කරන්නේ. ඒ තමයි රයිපේල් තෙන්නකෝන්ගේ පොතක එන නිබන්ධයක් සුනිල් සාන්ත ගායනා කළා. ඒ ගායනාව අහලා අපි ඒ ගැන කතා කරමු. තනොද පිඳ පඳ පෙද සඳ සඳ දේව රද සාමී තනොද පිඳ පඳ පෙද සඳ සඳ දේව රද සාමී මගේ කුසලා නැසෝ පාදයෙන් ඔබේ පාළු යකා මගේ කොපුලා නැතෝ එකටදයෙන් ඔබගේ පාළු යකා තව එක බුද තුනක් කසායින්නට ඉන්නේ මකා බලානිල්ල සිදුව කෙල්ල මුල නැතිල්ල මරු තැනේ හතර ගමට රුහුණු රටි සිංහා කකා ලබන හතර ගමට රුහුණු රටි සිංහා කකා ලබන සිටි පයින් ගොස් ඇවිත වදී පොළොවේ මොලා නලල් ඇති දිගටම ඇදී සිගතන් ඇදී නැග පැහැදී අහඳදී සියරේ සිගතන් ඇදී රන්කු පුලුරුවක් පුදමි ඉදියෙන් විදු අතන් පුදමි රන්දු නොසී දෙකක් පුදමි රුවට රිදෙනවා හතර ගමේ හතර ගමේ පල මල්ලේ කුසුද එන්නේ හැමතැනේ හතර ගමේ يمين مطلوب في بلد يكفي سنه سنگ دينة مدن علي قدم قدم دانو سبيد پاند سے سمند پاند سے رودت سامنے دانو سبيد پاند سے سمند پاند سے رودت سامنے මට කළ නිවිපත අනේ බලා ගන්න දෙවියනි මට කළ නිවිපත අනේ බලා ගන්න දෙවියනි වැජබෙන නාමෙමනි බලන්න නාසාමි නාසාමි මේ ගීතය අගය කරන සාහිත්‍යවේදී මහාචාර්ය සුචරිත ගම්ලත් මේ ගීතයේ අපූර්වත්වය ගැන බොහෝ දේ කියනවා. ඔහු කියනවා මෙය අප කෙතරම් අසා තිබුණත් යලි යලි දැසීමට රුචි උපදී. එය ඊතරම්ම රමණීයයි. ගේය පද මෙන්ම ගායනයද එකසේ සුරම්යයි. දැන් කාලයේ ගීත නමින් දියවෙන ගැයෙන බොහෝ ගද්‍ය රූපී නීරස පද බැඳුම් හා සසඳන විට මෙය අතිශය සුගායනීයයි. රමණීයාර්ථ ප්‍රතිපාදකයි. යනුවෙන් ඔහු මේ ගීතේ පදමාලාව අගය කරනවා. තමන්ගේ කුකුලා සොරාගත් පුද්ගලයාගේ බෙල්ලට හෙල්ලෙන් ඇන මරා දවන ලෙස මේ කුකුලාගේ අයිතිකරු ඉල්ලා සිටිනවා. හැබැයි මේ නාගසක් ළඟට ගිහිල්ලා මෙහි ඉන්න දෙවියෙකුගෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ. ඒ එක්කම වෙන බාරය තමයි කතරගම දෙවියන්ට තමන්ගේ දජයේ එහෙම නැත්නම් තමන්ගේ කොඩියේ ඉන්න කුකුලා මරාගත්ත එකට බාරයක් ඔප්පු කරන බවත් මේ පුද්ගලයා පොරොන්දු වෙනවා. කුකුලාට කොච්චර ලොකු බැඳීමක් තණ්හාවක් තිබුණද කියන එක මේ කුක්කුලා මැරු පුද්ගලයාට දිය යුතු දඬුවම නිර්දේශ කිරීමෙන් අපට හොඳ හැටි පේනවා. හැබැයි මේ ගීතයේ එක්තරා අඩුපාඩුවකුත් මහාචාර්ය සුචරිත ගම්ලත් පෙන්වා දෙනවා. ඒ තමයි මේ උච්චාරණයේදී සිදු වූ කිසියම් දෝෂයක්. දැන් මෙතෙන්දි කියනවා මේ කොඩියේ ඉන්න කුකුලා මරාකෑ නිසා කොඩිය පාළු වුණා. හැබැයි මේ ගීතයේ උච්චාරණයේදී සිදු වූ දෝෂයක් නිසා සුනිල් සාන්තයන් කියන්නේ පාළු යකා කියලා. පාළු යකා නෙවෙයි දජය පාළුය මේ කුකුලව කෑම නිසා. පාළුය කා කියන විදිහටයි ගායනා වෙන්න ඕනේ. හැබැයි මේ අඩුපාඩුවත් මහසයාට සුචරිත ගම්ලත් පෙන්වා දෙනවා. මේ ගීතය පමණයි සයිපීඑල් තෙන්නකෝන් ලියවපු නිබන්ධ අතරින් සුනිල් ශාන්ත ගායනා කරලා තියෙනවා. කුමාරතුංග මුනිදාස, ජයන්ත වීරසේකර, අවිසෙන් අහුබුදු, ගුණපාල සේනාධීර වැනි විද්වතුන්ගේ ගීත ගණනාවක් සුනිල් ශාන්ත ගායනා කරත් රැපියෙල් තෙන්නකෝන් පඬිවරයාගේ මේ ගීතය පමණයි සුනිල් ශාන්ත ගායනා කරලා තියෙන්නේ. ඒ විශේෂය නිසායි අද ජනරන්ජන්ගේ වැඩසටහනට මේ ගීතය මා තෝරගත්තේ. අපි තවත් එකම එක ගීයපද රචනාවක් පමණක් කරපු ප්‍රබන්ධයකගේ නිර්මාණයක් රස විඳිනවා. පෙරදිග ආසේ කරුණලු උදේ දිලිසෙන ක්‍රිමිමත් පියමං කරමි ආහාර ගවටයි ලංවන්නේ සෙනෙහි මා පෙරලියුන් රැඳේද අප හිමක් අපෙනනා අහ ගඟේ ඉර හඳ නැති උලඟ සුම්ලන කඳක් රුසුමක් හදින් ගලන තෙක් එකමුතු වී අපි හිමු මිතු ඊටාම කෙටි ගීතය අයත් උනේ දරුසෙර මේ ඊටාම කෙටි ගීතය අයිති උනේ දරුසේන ප්‍රතිරාජ අධ්‍යක්ෂණය කළ අහස්ගව්ව චිත්‍රපටයට. මෙය මිතුරු වියෝවක් වෙනුවෙන් ලියවුණු ගීතයක්. අපිට මතකයි මේ චිත්‍රපටයේ අවසානයේ මේ මිතුරාගේ කය චිතකයේ ඇතුලේ දැවෙමින් ඉහළ කවුළුවෙන් දුමාරය පිට වෙන ජවනිකාවක් තමයි මේ ගීතය සමග අපට තිරයේ දිස්වන්නේ. දැන් මේ ගීතය මේ මුහුණු පොතේ පහුගිය දවස්වල අපිට නිතරම දකින්න ලැබුණා. මොකද අපෙන් සමුගත් ඩොනල් කරුණාරත්න නැමැති කැමරා ශිල්පියාගේ වියෝ වෙනුවෙන් බොහෝ දෙනෙකු යොදලා තිබුණු යෙදුමක් තමයි මේ ගීතයේ අවසානයේ තියෙන එන්න මගේ පිය මිතුරෝ කියන යෙදුම. මේ ගීතය රචනා කළේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු. එතුමා ලියපු එකම එක ගීතය තමයි මේ ඉරා අඳුරුපට කියන ගීතය සංගීතවත් කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගායනා කළේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මෙය චිත්‍රපට ගීත වංශයේ ඊටාම සුවිශේෂී ගීතයක් හැටියට විචාරකයන් විසින් සැලකුණු ලැබූ ගීතයක්. අපි තවත් ගීතයකට සමන් දෙමු. අපේ ලෝයේ කොතැන දකින්දෝ කපුරු එකේ වැනි දැයෙක් එළොව කොයින්දෝ කුරුළු පරාදීසයේ කුරුළු සිහින සාගරේ උන්තිරෝයේ ඔබ මැ තමයි කතන්දරේ පරාදීසේ කුරුළු සිහින සාවරේ ඔබ ආවිසුමට ඉන්නේ විකුරුළු සුර පුරේ කැබලි කැබලි කරලා බෝඩුව තනෝ කුරුළු මිත්‍රි සාගරේ උඩ පිරුවේ ඔබ මෙතමයි සින් කතන්දරේ කුරුළු පරාදේශයේ කුරුළු සිහින සාගරේ ඔබ හා විසුමට ඉන්නේ කුරුළු සුරපුරේ Thank you. හරි නෙකේ ඔබේ කුළුවේ නුරාගීත ඇඬෙනවා සමාන පාඩුවේ කුරුළු පරාරිසේ කුරුළු හිටපු පතාක යෝධයෙකු හැටියට අපි සැලකන තිලක සුදර්මන්ත සිල්වා තමයි මේ ගීතය ලිව්වේ. මේක මම අහලා තියෙන්නේ ඔවුන්ගේ පෙම් සටනක් ජයගෙන විවාහ වූ පසුව ලියපු මේ කුරුළු කැදැල්ලකට කුරුළු පරාදීසයකට තමන්ගේ ප්‍රේම ලෝකය උපමා කරලා ලියපු ගීතයක් හැටියට. දැන් ගුවන්විදුලියේ හිටපු බොහෝ දෙනෙකු ඊටාම බහුල වශයෙන් ගායක ගායිකාවන්ට ගීත ලිව්වත් තිලක සුධර්මන් ලියපු එකම ගීතය මෙය හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒකයි අද මේ වැඩසටහනට අපි මේ ගීතය තෝරගත්තේ. අද මම තෝරගත් අවසන් ගීතය ආචාර්ය සරත් අමුණුගමගේ පදමාලාවක්. ඇත්තටම මේ ගීතයක් හැටියට ලියපු පදමාලාවක් නෙවෙයි. මෙය ආචාර්ය සරත් අමුණුගමගේ හද තුල ආසා කියන කාව්‍ය සංග්‍රහයේ එන නිර්මාණයක් පණ්ඩිත අමරදේව මේක ඊටාම අපූර්ව තනුවක් කරලා ගායනා කරා මේ ගීතය රස විඳිමු මේක මේ තනු නිර්මාණයේදී පෙරදිග සංගීතය වගේම බටහිර සංගීතයත් මනවින් සුසංයෝග කොට නිර්මාණය කරපු අපූර්ව තනුවක් හැටියටත් අපිට සලකන්න පුළුවන් ඒ ගීතයත් සමග අද අපට ඔබෙන් සමුගන්නට සිද්ධ වෙනවා අද ජනරන්ජනගේ තාක්ෂණික දායකත්වයේ ආචලා ගුණසේකර නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මම තිලකරත්න කුරුවිට බණ්ඩාර සංගකාර ඔබේ ඔය net නිදල්වා බලන්න මාදෙස මනහස පාලා බලන්න මාදෙස මනහස සුර කුමරියා ලැසින්නේ ලැසි ගමනේ පාතලව තලන්නේ මිහිබත සුර කුමරියා ලැසින්නේ ලැසි ගමනේ පාතලව තලන්නේ වසනවලු සලුව මුදා හැර බලන්න මාදෙස මනහස පාලා බලන්නවා සිත අන්හස පාලා රංගති සුකුමාලලන්නේ දිගු වරලත් සුදු මල් ගවසන්නේ රංගති සුකුමාලලන්නේ දිගු වරලත් සුදු මල් ගවසන්නේ දැස නනාවිල් වරල වුණා යලි බලන්න මාදෙස මන්දහස් පාලා බලන්න මාදෙස මන්දහස් පාලා හිම කඳු අතරින් පාවී කන්නේ නිල බලාගේ ඇහැය දරා දඟකාර ඔබේ ඔය නෙත් නිනිදල්මා බලන්න මාදෙස මඳ හසපා බලන්න මාදෙස